සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි හිඳතුන්ව මෙලෙසින් මුණ ගැහෙන්නේ. ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වී සිටින හිඳතුන් මේ වෙනකොට හොඳින් දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දසපාරමිතාවන් පිළිබඳව. දසපාරමිතාවන් අතරින් හයවෙනි පාරමිතාව හැටියට ගණන කාන්ති පාරමිතාව. ඒවත් ශාන්ති පාරමිතාව පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසෙත් සිරිත් පරිදි මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි කරුණාවෙන් බෙදා හදා ගැනීම සඳහා නිදම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ සලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටක ආචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර මිරහවතේ පඤ්ඤාසේ මාහිම්පාණන් වහන්සේ, අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකව ශාන්ති පාරමිතාව කාන්ති පාරමිතාවෙවත් ඉවසීම ගැන. අද කාලේ වෙනකොට බොහෝ දෙනාට අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට පත් වෙලා තිබෙනවා මේ ඉවසීම. දිගින් දිගටම කොරෝනා වසංගත රෝගය නිසා පීඩාවටපත් වෙලා සමහර අය ලොක්ඩවුන් වෙලා නිවෙස් වලටම සීමා වෙලා ඉන්න වෙලාවක්. හරියට කන්න බොන්න ඉන්න හිටින්න තැන් නැතුව ප්‍රතිපහසුකම් අඩු වෙලා තියෙන වෙලාවක කෝපය, පටිඝය, ගැටීම්, තරහ ඉස්මතු වෙලා එන්න වටපිටාව සැකසීලා තියෙන වෙලාවක්. ඒ වගේම අකමැති දේවල් ලැබීම තුල, කැමති දේවල් නොලැබීම තුල තරහා ඇවිසිලා එන්න තියෙන ඉඩකඩ පසුබිම වැඩි වෙලා තියෙන කාලයක. ඉතින් එවන් කාලයක අපි ඉවසීමේ තියෙන වටිනාකම ඒ ප්‍රායෝගිකව කොහොමද ජීවිතයට ගලපගන්නේ ඒ වගේම මෙවන් කාලවකවානුවක කොහොමද අපි මේ ශාන්තිය ඉවසීම අපේ ජීවිත හා බද්ධ කරගන්නේ කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හඳුරන්නේ අපි ඉස්සෙල්ලාම ශාන්ති කියන්නේ මොකද්ද? ඒක පාරමිතාවක් වන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු කරමු. තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ කාන්ති පාරමිතාව. ස්වාමීන් වහන්සේ කාන්ති කියලා කියන්නේ ඇත්තටම සාන්තිය වගේම ඉවසීම. එහෙම. ඕනම අරදකට සමාව දෙන්න පුළුවන් ස්වභාවය තමයි ඇත්තටම සාන්තිය කියලා කියන්නේ. එහෙම. ඉතින් අපි බුද්ධ දේශනාව අනුව මුලින්ම කල්පනා කරලා බැලුවොත් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් අන්‍යහපතක් නැහැ. ඊළඟට කන්ති පරමං තපෝ උතුම්ම තපස උතුම්ම සීලය තමයි ඉවසීම. ඊළඟට කන්ති බලං බලානිකං කියලා තවත් තැනක සඳහන් වෙනවා මේ ලෝකයේ තියෙන ලොකුම බලයණිය තමයි ආරක්ෂක බලමුළුව තමයි ඉවසීම. ඒ අතරම අපිට ඒක හිතන්න පුළුවන් අද ලෝකයේ තියෙන මහා ආරක්ෂිත දැන් අමරිකාවේ පෙන්ටගනේ. ඉතින් පුදුම විදිහේ ආරක්ෂිත බලමුළුවක් කියලා අපි අහලා තියෙනවා. ඒකටත් ත්‍ස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. බලන්න බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාරනවා කන්ති බලම් බලානිකම් මේ ලෝකයේ තියෙන ලොකුම බලහැනිය තමයි ඉවසීම බලහැනිය. එහෙමනම් සාමනහන් දැන් මේ පාරමිතාවක් හැටියට අපි බලනකොට <clears throat> එතන චර්යා පිටක පාළිය සඳහන් වන්නේ විශේෂයෙන්ම ඒ පෙළ අනුව කල්පනා කරොත් එතන සඳහන් වෙනවා මේ ඉවසීම කියන එක විශේෂයෙන් සීතල ඊළඟට උෂ්ණය බඩගින්න පිපාසය නැසිමදුරුවන්ගෙන් වෙන පීඩා ඊළඟට සර්පාදී සතුන්ගෙන් වන පීඩා ඊළඟට ඇඳුම් බැනුම් තර්ජන ගර්ජන ඊළඟට කායික වේදනා පවා ඒ ඉවසන්න පුළුවන් ස්වභාවය තමයි මෙතන කාන්ති කියලා කියන්නේ. එහෙමයි. ඉතින් හැම පාරමිතාවක්ම අර මුලින් කිව්වා වගේ මේ එකකට එකක් අර ධම්මලක් වගේ තමයි මේ කන්තිය නැත්තම් ඉවසීම සෑම පාරමිතාවක් පුරන්නම අවශ්‍ය දෙයක්. මොකද මූලිකව ගත්තොත් සිතවිල්ලක් කියලා කිව්වොත් හරියද? පැහැදිලිවම සාන සිතවිල්ලක් තමයි. ඔව්. තනිකරම ආදේශ සිතවිල්ල. එතකොට මේ පාරමිතා පුරනවා කියන එකෙන් අදහස් කරන්නේ නිවනට අවශ්‍ය කරන සිතවිලි සමුදාය සිත සකස් කර ගැනීම කියන එකත් මේ අර්ථයෙන් ගන්න පුළුවන් අපහන්නේ. පැහැදිලිවම සාමනාව දැන් මේ හැම දෙයකම අපි ඇත්තටම සාමනාව මතු කරපු එක හොඳයි. මේ හැම දෙයක්ම සාමනාව සිතුවිලි තමයි. එහෙමයි. අපි ආර්ය ශ්‍රාංග මාර්ගය ගත්තාම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගත්තාම ඊළඟට මේ දැන් දස පාරමිතා ගත්තාම දස පුණ්‍යක්‍රියා ගත්තාම මේ හැම එකක්ම සාමනාව සිතුවිලි. එහෙමයි. ඒ චෛතසික. අපි අර ඒ ක්‍රියාවක් එක්ක යනකොට තමයි මොකද අපි එකක් කයින් කර කර තව දෙයක් සිතින් කරන්න බෑනේ. ඒ නිසා කයයි සිතයි සම්බන්ධ වෙලා ඒ හොඳ සිතුවිලි ඔස්සේ කය ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මෙතන දැන් අපි මනෝපුබ්බංගමා ධම්මා කියන දේශනාව අනුව මනස තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. ඒ අනුව දැන් අපි මේ දස පාරමිතාවන් ඉවසීම ආදී මේ ගුණාංග හැම එකක්ම සිතුවිලි තමයි. ඒ කියන්නේ හොඳ හිතක් හදාගන්න නිවනට සමීප විය හැකි සිතක් සදාගන්න මේ කියන සිතිවිලි වලින් හිත පෝෂණය කරගන්න. පෝෂණය කරගන්නවා. පැහැදිලි. ඒක තමයි පාරමී ධර්ම පෝෂණය. පාරමී ධර්ම පුරනවා කියලා කියන්නේ ඇත්තටම ඒක තමයි තියෙන්නේ. ඇත්තට මෙතනදී අර ඔය කියන දැන් ස්වාමීන් වහන්සේ දැන් මහානදම් පුරන කොටක් දැන් හිතුවොත් දැන් සීතල. එහෙම. සීතල ඉවසන්න බැරි කෙනෙකුට මහාකම කරගන්න බෑ. එහෙම හරි බලන්න තප්පෝ ගුණ ඔක්කොම වැටෙනවා. ඒක සීල පාරමිතාව වැඩෙනවා, නෙක්කම පාරමිතාව වැටෙනවා. ඒ ඒ අංශෙන් ගත්තොත් සියලුම පාරමිතාවන් වැටෙනවා. අර දොසන්න බැරි. සීම නැතිකම. නැතිනම් ඒ සිතුවිල්ල නැත්තම් සිතුවිල්ලක් තමයි. හැබැයි ඉතින් සිතුවිල්ල ඉතින් අපිට ඒක ඒ සිතුවිල්ල අපි සිතුවිල්ලක් කියවට නිකම්ම සිතුවිල්ලකුත් නෙවෙයි ඒක සෑහෙන මේක උඩුගම් බලා යෑමක්. එහෙම. මොකද මේක මේ අනුසෝත ගාමී කියන්නේ පහළට ගලා යෑමක් නෙවෙයි. ඇත්තටම උඩුගම් බලා යෑමක් තමයි පාරමී පුරනවා කියලා කියන්නේ. අනිත් එක අපි හන්නේ මේ මිනිස්සු දුස්සීලම ඉන්නේ මූලිකව මේ ඉවසීමේ ගුණය නැති නිසා නේද තමයි. පැහැදිලිවම සාන්නක්ස දැන් ඉවසීම දැන් මොකද දුස්සීල වෙන්න ප්‍රධාන හේතුව දැන් සාන්නක් දැන් බලන්න දැන් රාගයක් ආවත් ඒකත් ඉවසනවා. එහෙම. ඊළඟට එතකොට දැන් ඒ ඉවසීම කියන්නේ දැන් පොඩි දෙයක් දැනගන්න දැන් රාගයක් ආවොත් ද්වේෂයක් ආවත් ඒක ඉවසනවා කියන එකෙන් අපි හඳුර අදහස් කළේ මොකද්ද? ඔව් දැන් ඇත්තටම ඉවසන්න හොඳ නෑ කියන එක දැන් ඇත්තටම මම කියන්නේ. ඒ කියන්නේ රාගෙ පිට කරන්න හොඳ නෑ කියන. රාගෙ පිට කරන්න හොඳ නෑ. එහෙමයි. එතකොට දැන් දැන් ස්වාමීන් දැන් මෙතන දැන් අර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක දැන් අපි හැම දෙයක්ම ඉවසන්නත් බෑ. එහෙම. දැන් එතනදී කල්පනා කරනකොට හැම දෙයක්ම ඉවසන්න ගියොත් දැන් කෙනෙකුට රාගයක් ඇති වෙනවා. එයා ඒ රාගේ මේ ඉවසනවා බාර ගන්නවා. ඉතින් බාරගත්තොත් ඉතින් මහ විශාල වින්නහයක් වෙනවා. එතනදී එතන ඉවසනවා කියන එකෙන් අදහස් කරන්නේ හිතේ තියාගෙන ඉන්නවා කියන එක. ඒක ඒක දැන් අපි හිතමු දැන් ඒක හිතේ තියාගෙන ඉන්නවා වගේම ඒකට තමන් අනුවර්තනය වෙනවා. එහෙම. එතකොට ඒ අනුවර්තනය වීම තුළ යට වෙනවා. යට වෙනවා. ඒ රාගයට අපි අහු වෙනවා. අහු වෙනවා. ඒත් ඒක ඉවසීමක්. දැන් අපි මේ එහෙමනම් දැන් ද්වේෂේ කවුරු හරි අපිව තරහ ගන්නවා. අපි තරහ ගන්නවා නම් ඒකට ඒ අපි ඒක ඉවසීමක්. එහෙම. ඒකට ඇත්තම යටවීමක්. එහෙම. ඒ අනුව ස්වාමීන් කල්පනා කරලා බලනකොට දැන් හැම දෙයක්ම ඉවසන්න බෑ. තථාගත ධර්මය අනුව ඒ කියන්නේ කෙලෙස් අවිස්සෙන අරමුණු ඉවසන්න ඒක මෙතන ඉවසීම නෙවෙයි. ඉවසීම නෙවෙයි. එහෙම. ඒතරම් එහෙම වුණොත් එහෙම දැන් රාගයක් ඇති වුණා තා එකක් බාර ගන්නවා ආය කමන්න රාගෙනි ඒ කෙලෙස් එක තැන දීලා හැම මේ නෝන්ජල්කමක් නෙමෙයි මේක. එහෙම. ඊළඟට ද්වේෂයක් ඇති වුණා තාලෙන් ද්වේෂය ඇති වුණා මේකත් බාර ගන්න. වෙනවා අකුසල සිතුවිලි එන එන ඒවා ඔක්කොම බාර ගන්නවා. ඒ බාර ගැනීම කීයටවත් ඉවසීමක් නෙවෙයි. එහෙමයි. එතකොට අපි හන්නේ අර මම දැකලා තියෙන සමහර තැන්වල සඳහන් වෙන මේ පාරමිතාවක් බවට සිටිවිල්ලක් පත් කරගෙන මේ කරුණෝපාය කෞසල්‍ය පරිග්‍රහීතං කියන වචනයක් අපෙන් කරුණාව උපාය කෞසල්‍ය කියන දෙකම මේ මේ සිතවිල්ලට අවශ්‍ය වෙනවා කියලා? ඔව් පැහැදිලිවම සාමනාත දැන් මේ සිතවිල්ලට දැන් පාරමී පුරන් සානසොන්තනක් අතු කරේ දැන් කරුණාව පෙරදරි කරගෙන තමයි දැන් ලෞතර අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේ නමක් මේ පාරමිතාවන් සම්පූර්ණ කරන්න පුරුදු වෙන්නේ මේ පෙළඹෙන්නේ අනිවාර්යයෙන්ම කරුණාව මූලික කරගෙන. එහෙමයි. ඒ කියන්නේ මේ සාසනයට කරුණා සාසනය කියලා කියන්නේ. එතකොට සංඝනාත ඒකට දැන් මේ කරුණාවට කරුණාව පෙරදරි කරගෙන ඊළඟට මේ දාන සීල භාවනා ඊළඟ දාන සීල නෙක්ඛම්මාදී පාරමිතාවන් සම්පූර්ණ කරනවා. එහෙම. දැන් අපි අහන තව චුට්ටක් පැහැදිලි කළ මොකද්ද කරුණාව පෙරදරි කරගෙන කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඔව්. මා කෙරෙහිද කරුණාව? ඇත්තටම කරුණාව සාමනා දැන් මේ බුදුතරන් වහන්සේ නමක් කරුණාව පදව ගන්නේ මේ අනවරාග්ද සංසාරයේ දුක් විඳින සත්‍යයන් කෙරෙහි. එහෙම. පතලාහු මහා කරුණාව දැන්. මහා කාරුණික ආනන්ද වහන්සේ කියලා අපි නිතරම හඳුන්වන්නේ. එහෙම. ඒක දැන් ඇත්තටම අපිට ඒ කරුණාව හොඳටම විද්‍යමාන වෙනවා දැන් එදා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ අර සුමේද තාපසතුමා වශයෙන් පළවෙනි විවරණේ ගත්ත වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සතරපද ගාථාවක් අහපු ගමන් මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගන්න අවස්ථාව තිබුණා. එහෙම. එතකොට උන්වහන්සේ මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට ස්වාමීන් වහන්සේ පැන්නෙම ඒ කරුණාව නිසා. එහෙම. ඒ එතකොට දැන් හිතන්නකො දැන් මේ නිවන අපේ තියාගෙන ඒක අතහැරලා අනිත් අය කෙරෙහි මොනතරම් සානුකම්පිත බවක් මොනතරම් මේ ඒක වචන වලින් අපිට කියන්න බෑ මොනතරම් කැපකිරීමක් කැපකිරීමක් එහෙමයි මොනතරම් කරුණාවක් උන්වහන්සේ තුල ඒ අවස්ථාවේ ඒ කියන්නේ දැනගෙන මේ දැන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවත් එක්කම තවත් කල්ප ගණනාවක් සංසාරයට වැටිලා දුක් විඳින්න වෙනවා කියලා දැනගෙන දැනගෙන දුකින් පෙළෙන සත්වයා දුකින් මුදවාලීමේ කරුණාවෙන් තමයි ඒ ඉදිරිපත් කිරීම කළේ. ඒ කැපකිරීම කළේ. එතකොට අපි හඳුරන්නේ එහෙම බුදුරජාණන් වහන්සේ බෞද්ධෙක් විදියට ප්‍රතිපත්තියෙන් සහ ආමිෂයෙන් පුදලා උන්වහන්සේගේ ගමන් මඟ යනවා හැරුණකොට දැන් ඒ එහෙම කැපකිරීමක් කළ ධර්මයේ මේ කර්ම මාර්ගේ හෙලිපෙහෙලි කරලා තියෙන වෙලාවක ධම්මහදීසි නැහැ මෛත්‍රී බුදුහාඳුරුවම දැකලා දිවන් දකින්නවා කියන එකේ අපි කෘත ගුණ භාවයක් තියනවද කියන එක ප්‍රශ්න නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒක විය යුතු නොයුතුම දෙයක්. මොකද දැන් අපි දැන් මෙච්චර දැන් අපි හිතමු දැන් අපි මෙතන විශේෂයෙන්ම කියන්න ඕන මෙතන යම් කිසි කෙනෙක් ලෞතර අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් ඒක වෙනම ගමනක්. ගමනක් එහෙමයි. හැබැයි මාර්ගඵල ඊළඟට අපි හිතමු කෙනෙක් මහා ශ්‍රාවකයෙක් හැටියට ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒකත් ඇත්තටම එකත් වෙනම ගමනක්. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ ඉතා ඉක්මනින්ම චතුසත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එහෙම කෙනා මෛත්‍රී බුද්ධ ශාසනයක් ගැන හිත හිතා ඉන්නේ ඇත්තටම ප්‍රමාදයක්. එහෙමයි. මොකද එහෙම දැන් මෛත්‍රී බුදු ශාසනයක් ගැන හිත හිතා ඉන්න අවශ්‍යම නැහැ. අපිට මේ බුද්ධ ශාසනය තුළදීම නිවන් අවබෝධ කරගන්නවා කියන උත්හාන වීර්යය. අපිට අපේ ආම්දුරු හිතන විදිහට බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව කොහොම වෙන්නේ නැද්ද අපේ? ඒක සම්මාස දැන් ඇත්තට මම නම් හිතන්නේ දැන් අපේ ස්වාමීන් වහන්සේලාත් දේශනාවලදී ඉතින් ගොඩක් කියනවා දෙව් මිනිස්සු මොකද මිනිස්සුත් ඒවට හරි කැමති. ඉතින් අර අර කොහොම දිව්‍ය සැප, මනුෂ්‍ය සැප ඔක්කොම විඳලා දැන් සමහර වෙතනවනේ මේ උපදින්න නැත්නම් ඇති වැඩේ මොකද්ද කියලා. එහෙමයි. ඒක හින්දා තමයි මම හිතන්නේ පැරණි ස්වාමීන් වහන්සේලා ඉතින් මේක කොහොම හරි උපක්‍රමශීලීව මේක සුගතිගාමී කරවන්නත් එපයි. එහෙමයි. ඒ නිසා මේ පිනට බොහොම ලැබි කරවලා පිනට ආසාවන් නැති කරවලා ඉතින් මේ ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකගම එතනත් අර අමුතුම ලොකු පිළිදීමක් ඇති වෙනවනේ. එහෙමයි. ඒ නිසා මේ අපේ හන්ද දැන් මට හිතුණා මෙහෙමයි. දැන් මුල් කාලේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කතාවක් එන්නේ නැතුව ඇති. මුල් කාලේ ඔක හැදෙන්නේ නැති බුදුන් දැස නිවන් දැකන. ඒතකොට අපි හන්නේ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවනේ මේ වක්කලි මහරහතන් වහන්සේට යමෙක් ධර්මයේ දකින්නවද එයා මන් දකින්නවා කියලා. දකින්නවා කියලා. ඒතකොට ඒ අදහසින් බුදුන් දකින්නවා. එහෙම එහෙම එහෙම හිතුවනම් හරිම වටිනවා. එහෙමයි. මොකද එහෙම හිතලා එහෙම ඒක හැදුනා නම් ඉතින් ඇත්තට මේක හොඳ අර්ථවත් කතාවක්. එහෙමයි. පසුගාමීනව මේ මෛත්‍රී බුදුහන්තරේ පැහැගස්නා වෙන්නත් පුළුවන් නේද? එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණා නම් අපේ සාරණාංශයේ ජීවිතපත් කරපු දේ හොඳ දෙයක් ඇත්තට. මම මේ වෙලාවේ තමයි ඒක දැන් දැන එහෙම මට එහෙම හිතන්නවත් පෙළඹුණේ. එහෙම. පෙළඹුණේ කියන්නේ මේ ඒක දැනුනේ. එහෙම. ඒ ඇත්තටම දැන් එහෙම හිතනවා නම් ඒ වක්කලී ස්වාමීන් වහන්සේගේ කතාවත් එක්ක හිතනවා නම් ඒක නියම කතාවක්. එහෙම. මොකද ධර්මයේ දකින්න කෙනා ඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සේ දකින්න ප්‍රතාවිතයන් වහන්සේ මුක දේශනාවක්. එහෙමයි. ඉතින් එහෙම වෙන්නත් පුළුවන් ඒක. එහෙම වුණා නම් හරි වටිනවා. එහෙමයි. ඒතකොට අපි හන්නේ මම මේ සාකච්ඡාවට මුලපිරුවේ අර මෙච්චර කරුණා ශාසනයක් අපිට දායාද කර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදයේ දිවින වෙලාවේ ඒන් ප්‍රයෝජන ගැනීම කියන එක අපි බෞද්ධයෝ විදිහට කළ යුතු දෙයක් අප්‍රමාදීව මේ ධර්මාර්ගයේ ගමන් කිරීම කළ යුතු දෙයක් අපි හඳුරු මතක් කළ විදිහට පච්චේක සම්බෝධින්නව සම්මා සම්බෝධියෙන් නිවන් දකින්න බලාගෙන ඉන්න අය සහ මහා ශ්‍රාවක භාවය ලබා ගැනීමට පෙරම් කරන අය හැරෙනකොට අනිත් අය ඉක්මනින් සසර ගමන කෙටි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳම ශාසනය, හොඳම අවස්ථාව, හොඳම කාලය මේ කාලය කියන එක අපි අවධානය කර ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන පාරමී ධර්ම පූර්ණේ කිරීම අවශ්‍ය මේ සිත පෝෂණය කිරීම සඳහා අවශ්‍ය මූලික අංගයක් තමයි ශාන්තිය කියලා කියන්නේ. අපි හන්නේ එතකොට කරුණාව කියන එක මේ මේ කියන ශාන්තියත් එක්ක බද්ධ වෙලා තියෙන්න ඕනද? ඔව් ඇත්තටම ස්වාමීනාංශ දැන් බද්ධ වෙලා කියන්නේ දැන් ඇත්තටම ඒ කරුණාවනේ මූලිකදේ. එහෙමයි. ඉතින් කරුණාව පාදක කරගත්තාම දැන් අර ඒකට අවශ්‍ය කරන ඒ ගමන් මාර්ගය අපි දස පාරමිතා කියලා කිව්වහම ඒ ලෞතර අභිසම්බෝධියට උපකාර වෙන ඒ ගමන් මාර්ගය. ඒක දානේ ඉඳලා පටන් ගත්තාම ඉතින් ඒ දානේ අපිට පේන විදිහට යමක් දීම විතරක් නෙවෙයි සාමාන්‍යව තමන්ගේ හිතේ තියෙන ලෝභාදී අකුසල ධර්ම යටපත් කරන්නේ ප්‍රාථමික වශයෙන් ඒ ආරම්භයේ ලබා ගන්න දාණයෙන්. සහ එතන ඒ දානයක් දෙනකොටත් කරුණාමෛත්‍රී ඉස්මතු වෙන්න ඕනේ. කරුණාමෛත්‍රී ඉස්මතු වෙන්න ඕනේ. සීලයක් රකින්න කොටත් ඒ ඒ සම්නතෝ ඇත්තම මේ ಗುಣ අපි සම්බන්ධ කරගත්තොත් දැන් අර මම මුලින්ම කිව්වේ ඕවා ඉතින් ඇත්තම දන්සැලක් වගේම තමයි. එහෙමයි. ඉතින් මොකද එක ගුණයක දැන් සද්ධාව දැන් එක පාරමිතාව පුරනකොට අනිත් ඒවත් අඩු වැඩි වශයෙන් පිරිනමන අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ අපි දැන් කෙනෙක් හිතන්න පුළුවන් ආ කොහොම අපි දැන් ආර්ය ස්ථානමනේ සම්මා දිට්ඨිය. නෑ සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනකොට සාමාන්‍යයෙන් සියලුම ඒ අංග අටම සම්පූර්ණ වෙනවා. එහෙමයි. අපිට සාමාන්‍ය හුස්ම රැල්ල භාවනාවක් අපි හිතමු. භාවනාවක් තුළ ඉන්නකොට කෙනෙක් හොඳට තීක්ෂණව කල්පනා කරලා බැලුවොත් ආර්ය ස්ථාංග මාර්ග වැඩෙනවා. එහෙමයි. සත්‍විස් බෝධිපාක් ධර්ම වැඩෙනවා. ආ මේ සතක් කොහොමද වැඩුණේ කියලා ඒක කල්පනා කරලා බලපුවාම ඇත්තටම දැන් ඔය අපි සතර සම්මා ප්‍රධාන ඉඳලා සතර යුද්ධපාද ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල ඒ සත් ඒ සියලු දේවල් සානස භාවනාව තුළ ඒ කියන්නේ භාවනාව කියන එක ක්‍රියාව තුළ අර කියන සිතිවිලි සමුදායම කොට නැගෙන සියලු ගුණාංග වැඩි වැඩිනවා දැන් සමහර අය දැන් අත්‍තර මෙතාව ඉන්නවා ආය දැන් මේ ආරස්ථාංග මාර්ගය දැන් මේක එකක් සම්පූර්ණ කරලා තමයි අනිත් එක සම්පූර්ණ මේකක් නැහැ අපි මේ ප්‍රතිපත්තියේ නිල්ලා ඉන්නකොට සාමාන්‍යයෙන් දැන් ඒක අපි වෙහෙසෙන්න අවශ්‍ය නැහැ බොහොම සෑල්ලුවෙන් බොහොම රිලැක්ස් එකේ සාමාන්‍යයෙන් ඇත්තටම අපි නීවරණ යටපත් කරලා අපි භාවනාව සම්බන්ධව මම කියවේ භාවනාවක් කරනවා නම් නීවරණ යටපත් කරලා අපි ඒ කර්මස්ථානයේ තුලට හිත දාගෙන ඉන්නවා නම් ස්වාමීන් එතන ඒ චතුරාර්ය සත්‍ය පිණිස අවශ්‍ය කරන සියලු බෝධිපාක්ෂික ධර්ම මෙතන වැඩෙනවා. වැඩෙනවා. ඒක එක මට්ටමට. ඒ අපි හැබැයි ඒක දිනු වෙන්නේ ඉතින් ගොඩාක් දුරට නීවරණ යටපත් කරලා සෑහෙන කාලයක් හිත හොඳට පුරුදු කරපු කෙනාගේ ඒ තා ඉහළින් වැඩෙනවා. නමුත් අපිට කෙනෙකුට කියන්න බෑ දානය දුන්නොත් ඔතන කොහොමද සත්‍ය ප්‍රතිපාක ධර්ම වැඩෙන්නේ කියලා එහෙම එහෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. එතනත් යම් පිළිමත්තමකට වැඩෙනවා. ඒකට අපි හාමුදුරු බොහොම පැහැදිලිව දේශනා කළා මේ ඉවසීම කියන එකත් වාගේ අනෙකුත් පාරමී ධර්ම වර්ධනය වෙන ඒ පාරමී ධර්ම හා සම්බන්ධව කටයුතු කරන චෛතසික ධර්මයක් කියන එක. අපේ හාමුදුරනේ මේ දැන් අපේ සමාජයේ හැඟීමක් තියෙනවා. ඉවසල ඉවසල බැරිම තැන ඇදලා ඇරිය ළමල ගැහුවා කියනවා නැත්නම් බැනලා කියනවා යොසීමේ සීමාවක් තියෙනවනේ මේක හැමදාම ඉවසගෙන ඉන්න පුළුවන්ද ඔය ආදී වශයෙන් ගොඩක් අය මේ ඉවසීම සම්බන්ධයෙන් ඉහි කතා හදාගෙන දෙනවා ඇත්තටම අපි හානි ඉවසීමේ සීමාවක් තියෙනවද <laughs> ඇත්තටම සම්මත මෙහෙමයි ඉවසීමේ අපි මුලින්ම කියන්න ඕනේ ඉවසීමේ සීමාවක් නැහැ මොකද දැන් අපිට උගන්වලා තියෙන අපේ සංඝහත මතක් කරපු විදිහට දැන් අපිට වැඩි හිටිය වුණත් මට මතක අපිට අවවාද කරන්න මේ අවස්ථාවේ ඔයා ඉවසන්න ඕන. දැන් ඊළඟට මේ අවස්ථාවේ ඉවසන්න ඕන. ඒතරි එකෙන් කියන්නේ ඔයාටත් වෙන අවස්ථාවක් කියන එක නේද? අපි කියන්නේ අර මේ මොකද්ද කොකාට හත් වාරයක් නම් අර තිත්යාට එක වාරයක් හරිනවා එක වාරයක් හරිනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබ ඉවසගෙන හිටපන් හත් වාරේ හරි ඔබටත් එක වාරයක් එනවා. කියලා තමයි අපිට උගන්වන්නේ. එතෙන් එතෙන්දී අපි හන්නේ නිකන් රිටර්න් එක දෙන ද්වේෂය. අන්න හරි. එතකොට දැන් එතන තනිකර ද්වේෂය සාන්න. එහෙමයි. ඒක මම කිව්වේ දැන් අපි ඔය ඉවසීමේ සීමාව කතාවෙන්ද මම ඔය ටික කිව්වේ. එහෙමයි. ඒතර බලන්න දැන් අර එතකොට හත් වාරේම කොකෙක්ම තමයි රිට්ටය. එහෙමයි. ඒකත් බලන්න උඩ තියෙන දුර්වලතාවය නිසා කරගන්න දෙයක් නැති නිසා ඉවසගෙන ඉන්නවා. ඉන්නවා. හැබැයි ඉතින් අවස්ථාව ආපු ගම එයා ක්‍රියාත්මක වෙනවා කියන සංඥාවෙන්. එතන පාරමිතාවකුත් නැහැ, සාන්තියකුත් නැහැ. කුසලයකුත් නැහැ. Tamange දුබලතාවය නිසා අර දැන් අපි කියන්නේ උදේ. නිවටකම නිසා යට වෙලා ඉන්නවා. නිවටකම නිසා නැත්නම් නිවටකම සානත ඒ වගේම කපටිකම වෙන්නත් පුළුවන්. කපටිකම වෙන්නත් පුළුවන්. මොකද දැන් මේ අවස්ථාව වෙනකන් ඔබට දෙන්නම් වැඩේ කියලා හිතාගෙන ඒ අවස්ථාව බොහොම hina වෙලා මෙහෙම සමාජයේ ඒක මිනිස්සු කොච්චර ඉන්නවද? අපි හන්නේ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් ඔන්න කවුරු හරි දායක මහත්තයෙක් හාමුදුරු කෙනෙකුට යමක් පූජා කරනවා. හාමුදුරන්ට අවශ්‍යයි ඒක. හැබැයි හාමුදුරුවෝ හිතන මේක දැන් පිළිගන්නවට වැඩිය මේක ප්‍රතික්ෂේප කිරීම තුළ දායකයා වෙනත් ක්‍රමකින් පහදව ගන්න පුළුවන් කියලා නෑ මට මේ ප්‍රමාණවත් මේ කියන දේ ඇති කියලා. අර නැවත නැවත හිතනවා. හැබැයි හාමුදුරුවෝ හිතන හතර පහ සැරයක් මේ වුණාට පස්සේ මේට වැඩි ලොකු දෙයක් ඉල්ලනවා ගන්න පුළුවන් කියන මේකෙන් තමයි මේක ඉවසගෙන ඉන්නේ දැන්. ඒ ඒක ඉවසීම මොකද්ද? ඇත්තටම සමනක් ඒ ඉවසීම ඒක කපටිකමක් ටික පැහැදිලිවම. එහෙමයි. ඒකන සාතයේ මායා ඔක්කොම ටික තියෙනවා. එහෙමයි. ඒක ස්වාමීන් දැන් ඒක තමයි දැන් මූලික දැන් චේතනාව බලපුවාම චූටි දෙයක් ගන්නවට වඩා මට ලොකු දෙයක් මෙයාගෙන් ගන්න පුළුවන් කියන සංඥාවම මේ චේතනාවම ඊළඟට සම්න්නත අරක ගේන ගේන වෙලාවට ප්‍රතික්ෂේප කරන්න කරන්න අර දායකයා තව තව පහදිනවා එතකොට දැන් මේ මේ ස්වාමීන් වහන්සේගේ හිත තන්නිකර අකුසල වලින් බලවත් වෙනවා. එහෙමයි. අකුසල වලින් බලවත් වෙලා ඉතින් අර දැන් සම්හාසය දැන් ඇත්තටම කෙනෙක් ඔය සිල් ගුණ පෙන්වන්න යන එක. එහෙම හරිම භයානක දෙයක්. එහෙම. මොකද දැන් සමහරලාට දැන් අපි හිතමු සාමාන්‍ය නමක් දැන් හොයන්න බෑ කෙනෙකුගේ සීල දැන්. එහෙම දැන් අපි හිතමු දැන් රහතන් වහන්සේ නමක් වගේ තමයි වැඩික කෙරෙන්නේ. එහෙම එහෙම අවස්ථා තියෙනවා. එතකොට රහතන් වහන්සේ නමක් වගේ එතකොට දායකයෙක් හිතනවා අනේ මේ නම් ඉතින් මාර්ගඵලලාභී දැන් අර මට මේ කෙනෙක් වටින් අපි අර බණ කියනකොට දැන් එක එක ස්වාමීන් වහන්සේලා පෙන්නලා යම්ම බොහොම උගත් අම්මා කෙනෙක්. වය වෘද්ධයි. ඉතින් බණ අහනකොට කියනවලු දැන් මාව පෙන්නලා කරන අරහාඳුර නම් ඒකාන්තයෙන්ම මාර්ගසෝතාපන්නයි කියනවා. එහෙමයි. මේ රූපවාහිනී බණ අහනකොට. එහෙමයි. ඉතින් අර ඉතින් අපිට එහෙම එකක් නැහැ නේද? ඉතින් මේකළු ඇවිල්ලා මගෙන් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම මං කෝ අනේ මට නම් මේ එහෙම මාර්ගඵල නැහැ. මට උපසම්පදාව නම් තියෙනවා කියලා. මොකද ඉතින් එතකොට ඒ වගේද මම මෙතන කියන්න යන්නේ දැන් දැන් සමහරලාට ස්වාමීනාත දැන් අහ නැති සීලයක් පෙන්වන්න ගියාම අහ දායකයා හිතනවා මේ මේ රහතන් වහන්සේ. ඒක යා බොහොම නැත්තම් මාර්ගඵලලාභී. ඉතින් අර සිතා ගන්න බැරි අසීමිත නිකන් රහතන් වහන්සේ නමකට කියන සංඥාවෙන් දෙනවා. එහෙමයි. එතකොට දැන් අර බිස්සුවගේ තියෙන හිතේ පාපකාරී සිතුවිලි සමහර දුස්සීල ගතිය, දුස්සීලකම් ඔක්කොම තියෙනවා. එතකොට දැන් මේ බිස්සුවට හරි භයානකයි. ඒවා හරි ගිනි ගුලි ගිලිනවා වගේ තමයි ඒවා. එහෙමයි. දැන් සාමාන්‍ය මට්ටමින් ඉන්න විසුණු වහන්සේ නමක් තමන්ගේ සීලය පෙන්වන්න යන්නේ ඒක. ඉතින් එතකොට අර දායකයත් සාමාන්‍ය මට්ටමේ ඒක එතන සම්හතර ద్వාර ගැන්න දීපවා අර අච්චර බරපතල හානියක් නැහැ. වංචාවෙන් බාර ගන්නව නෙවෙයි. නෙවෙයි. ඉතින් අතරම ඒ නිසා මේ අනුන්ගේ දේවල් වලින් මේ මහානකම කියන එක දැන් ස්වාමීන් වහන්සේ අනුන්ගේ දේවල් ලබා ගන්න ඒ විදිහට වංචනික විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක අති භයානක අකුසලයක්. මොකද රැවට්ටීමක් නේ. ඒ කියන්නේ මම දැන් මේක ඉවසගෙන ඉන්නවා. පස්සේ මම මේ විදිහට කරන අර අපේ හාමුදුරු කිව්වා වගේ අර අර තිත්තේගේ කතාවම වගේ තමයි නේද අපි හන්නේ එතන. පැහැදිලිවම ඒකම තමයි. ඒකම අපිට ගන්න පුළුවන්. එහෙම. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් ඉවසීමට අපිට දැන් තථාගත දේශනාව අනුව දැන් බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදීස් කොට තිබු සම්පූර්ණ ප්‍රඥාව හොඳටම මේ ඉස්මතු වෙච්ච අවස්ථාවක් නෙවෙයිනේ උන්වහන්සේටත් කෙලෙස් තිබිච්ච අවස්ථාවකනේ පාරමිතා පුරාගෙන. පුරාගෙන එහෙම. එතකොට එතකොට ඒ වගේ චරිතයක් වුණත් බලනකොට සාමනක හිතෙනවා ඇත්තටම මේ ඉවසීමට නම් සීමාවක් නැහැ. එහෙමයි දැන් අපි හන්නේ දැන් අපි මෙහෙම හිතමු දැන් ඔන සීමාව කියන දැන් කවුරු හරි බනිනවා. ස්වාමින් වහන්සේ නමකට කියලා හිතන්න අපි හන්නේ අපි ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න බොහොම ගෞරවනීය විදිහටනේ. ඔව්. දැන් වැඩිහිටියෙකුට අපි කතා කරනකොට ගොඩක් වෙලාට මේ වැඩිහිටි හාමුදුරු කෙනෙකුට කතා කරන ඔබ වහන්සේ කියලාවත් කියන්නේ නැති තරන්නේ ස්වාමින් වහන්සේ කියලා වගේනේ අපි කතා කරන්නේ. එහෙම කතා කරලා ඉන්න අපි හාමුදුරනේ ස්වාමින් වහන්සේ එහෙම කියලා ඉඳලා එක සැරේට ඔබ වහන්සේ කියලා කියනවා. එතකොට අන්න අර අර ගෞරවයේ සුට්ටක් විතර අඩු වුණා. ඉතින් ඒ ඒ වුණත් අර හාමුදුරු ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු කියනවා ඔබ වහන්සේ කියන කතාව නවත්තලා ඔයා කියලා කියනවා. එයා කියනවා දැන් තවත් ගෞරවය අඩු වුණා. දැන් මේ සීමාව දැන් මෙයා අර හාමුදුරුවන්ගේ ඉවසීම මොන වගේ මට්ටමකට දෙන්න ඕනද එතකොට කියන එක යා. ඊට පස්සේ ආපහු ටික වෙලාවක් කතා කරගෙන යනකොට ඔයා කියන කෙනා උඹ කියලා කියනවා. එතකොට අපි හඳුන්නේ ඉවසන්න ඕන ඔයා කියන තැනදිද උඹ කියන තැනදිද තෝ කියන තැනදිද එහෙම සීමාවක් තියනවද එහෙම නැත්නම් ඒ හැම අවස්ථාවකම ඉවසන්න ඕනද ඔව් සමනාන්ත දැන් ඉවසීමේ සීමාව අපි මනගන්න. තාම මේ සරලවම ස්වාමීන් වහන්සේ පොයින්ට් එකටම වගේ ප්‍රශ්න අහුව ඇත්තටම. එහෙමයි. ඒ ඇත්තටම සම්ප එතනදී අපි මෙහෙම අපි දැන් වැඩි හිටියෙක් නම් අපි ශිෂ්‍යෝ අපි හදනවා නම් අපේ ශිෂ්‍යයෝ අපට මම මේක පැත්තක් කියන්නේ. එහෙම. ඒ ශිෂ්‍ය අපිට දැන් ස්වාමීන් වහන්සේ කියලා ගෞරවයෙන් කතා කරනවා. පස්සේ ඔබ වහන්සේ කියන්න ගත්තොත් අපි වෙලෙම එක මේ දේශකින් නෙවෙයි කරුණාවෙන් කරුණාවෙන් අපි අපි චේතනාවෙන් මෙතන තියෙන්නේ. මේ මොකද්ද මේ නමට වෙලා තියෙන්නේ මෙච්චර දවස් මේ විදිහට මට මේ ස්වාමීන් වහන්සේ කියලා කතා කරා. දැනට මේ වැඳගෙන කතා කරා. දැන් මොකද මේ අත්තගම වෙලා මේක ලොකු පරිහානියක්. දැන් මේක මෙයාට පෙන්ලා දෙන. ඒක සමහර වෙලාවට ඔය ශිෂ්‍යයාගේ හැටියට අපි ශිෂ්‍යයා තේරුම් අරගෙන හොඳින් කියලා දෙන්නත් පුළුවන්. හැබැයි පොඩ්ඩක් අර ජාතක කතාවල තියෙන අයෙක් කියලා පෙන්වන්න මොන පෙනේ පොඩ්ඩක් සීලව නාගරාජ කතා ජාතකයේ තියෙන සංගත ඒ වගේ ඒ වගේ සැරෙන් කියන්න ඕන අවස්ථාවක් හැබැයි එතන තියෙන චේතනාව මාන්නේවත් මේ ඉවසීම නැතිකමවත් නෙවෙයි කරුණාවම කරුණාවම හදාගැනීමේ අදහස. දැන් තථාගතයන් වහන්සේ කව මෝග පුරුෂ කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. එහෙම හිස් පුරුෂයා කියලා. ඉතින් ඒකෝට එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් පොටිල ස්වාමීන් වහන්සේ මෝග පුරුෂයා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. දේශනා කළා. ඒකෝට ඒකේ තියෙන තනි ක්‍රම කරුණාව. ඒ වගේ අවස්ථාවල අපි කෙනෙකුට අපේ ශිෂ්‍යයෙකුට හරිය අපි අසුරු කරන කෙනෙක් කාට හරි එහෙම එක කියලා දෙන එක වෙනම දෙයක්. අපි හන්නේ එතනදී එහෙම කියලා දීමද යෝගේ එහෙම නැත්නම් මට ඉවසන්න අවස්ථාවක් හම්බුණා මම ඉතින් ඉවසගෙන ඉන්නවා කියන ඒකද කරන්න ඕන නෑ දැන් අපි සාමාන්‍ය කරුණාවෙන් පෙන්නනවා ඇත්තම කියනවා දැන් අපි දැන් දැන් පෞද්ගලිකව දැන් මම ගත්තොත් අපි ශිෂ්‍යෝ ඉන්නවා ඒ ශිෂ්‍යයන්ට අපි අනිවාර්යක කියලා දෙන්න වෙනවා එහෙම නැත්තම් මොකද ඒක එතන අපි ඉවසගෙන හිටියා කියන්නේ ඇත්තටම මේ සාසනෙට විශාල හානියක් ගුරුවරයෙක් විදිහට ශිෂ්‍යයන්ට කරන ලොකු සාධාරණ සාධාරණයක් ඒ නිසා ඒක අපි ඉවසන්න එක හරිම භයානකයි හැබැයි කාන්ත දැන් අපි හිතමු දැන් අපිට දැන් කෙනෙක් අපිට බොහොම නිකන් කතා කරනවා ඊළඟට ওই ස්වාමීන් වහන්සේ කියපු විදිහට මට්ටමෙන් මට ඇවිල්ලා අන්තිමට උඹ වංගියන් තත්වයටම එනවා කියන්නේ එතන අපි හැම සම්බන්ධයකුත් නැහැ එහෙම අපේ අවවාද පිළිගන්න කෙනෙකුත් නෙවෙයි එහෙමයි නමුත් අපි නිකන් සාමාන්‍ය අසුරු කරපු කෙනෙක් අපි ආට සාමාන්‍යයෙන් කරුණාවෙන් කරුණු කියනවා ඊට පස්සේ ඉතින් එයා ඕන විදිහට කතා කරගද්දෙන් කියලා ඉතින් අපි ඉවසන එක තමයි සුදුසුම දෙයකට අපි ඇයි මට මෙහෙම කිව්වේ මම මාන්නයක් ඇති කරගෙන මං වගේ කෙනෙකුට තමුන් වහන්සේ කියලා කියන උඹ කියලා කියන්න වටිනවද? කොහේ කියලා කියන්න වටිනවද? ඒ විදිහට ද්වේෂය ඇති කරගන්නවා නම් ඒක වැරදි. එතනදී සම්බන්ධයෙන් ඇත්තම මේ ඉවසන්න උත්සාහවන්ත වීම ඇත්තට පාරමිතාවක්. එහෙම. දැන් සාමාන්‍ය ගොඩක් හැකෙන ඉවසල ඉවසල බැරිම තමයි මම මෙයාට මෙහෙම කිව්වේ කියලා. ඒතර බැරිම තැනක් එනවා කියන්නේ ඉවසල නැහැ කියන එක. ඉවසලා නැහැ. ඇත්තටම සාමාන්‍ය මෙහෙමනේ දැන් අපි හිතමු දැන් වනයේකට ගිහිල්ලා වික්ෂුන් වහන්සේ නමක් කලින් ප්‍රතිපත්ති කරනවා. ඉතින් එතකොට ගැටෙන්න තියෙන අරමුණු හරිය අඩුයි. එහෙමයි. ගැටෙන්න තියෙන හරිය අරමුණු අඩුයි නේද? අපි හිතමු දැන් අපි අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නද දහස් ගණනක් ශිෂ්‍යෝ පැවිදි ශිෂ්‍යෝ හරි ඉතින් ඉන්නවා. එහෙම. අපි සිය ගණනක් ඉන්නවා කියලා එතනදී අපිට එක එක්කෙනා හම්බ වෙනවා ගැටෙන අරමුණ ඕන තරම්. එහෙම. එතකොට දැන් කැලේදී කේන්ති ගියේ නෑ කියලා ඒක ඉවසීමක් වෙන්න බෑ. එහෙම. මොකද එතන ගැටෙන අරමුණ අඩු වෙන්නේ. එහෙම. නමුත් ගැටෙන අරමුණක් ආපු වෙලාවට සාමාන්‍යයෙන් ඉවසීම අනිවාර්යෙන්ම නැත්තම් අර ස්වාමීන් වහන්සේ කිව්වා ගා මට මේක ඉවසන්න බැරි වුණා මගේ සීමාව පැන්නා. සීමාවක් පයින් දෙයක් නැහැ. මේක අනිවාර්යෙන්ම ඕනම දෙයක් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පාරමිතාව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපි හාමුදුරු කියන්නේ ගැටෙන්න තැන නොගැටී ඉන්න හැකියාව තියෙනවා නම් ඇලෙන තැන නොඇලී ඉන්න හැකියාව තියෙනවා නම් ඉරිෂියාව ඇති වෙන තැන මුදිතාව ඇති කරගන්න හැකියාව තියෙනවා. ඒක තමයි වඩාත්ම හැබෑම දක්ෂකම ඉවසීම කියලා. පැහැදිලිවම සංසාර. එතකොට ඒ ඉවසීම මුල් කරගෙන මේ කායික වාචසික සංයමයක් ඇති වෙනවා. ඒ නිසා තමයි කන්ති පරමං තපෝ කියන්නේ. ඉවසීම තමයි පරම සුවය, පරම සපද සීලය වන්නේ. ඒ කියන්නේ තපස කියලා කියන්නේ එතන සීලය කියන එකට. එතකොට අපි හඳුරන්නේ ඉවසීමක් නැති නිසා නේද මිනිස්සු දුස්සීල වෙන්නේ. කායික වාචසිකව ඒව එළියට දාන්න ගන්න. එතකොට මේ ශාන්තිය කියන පාරමිතාව, ඉවසීම කියන චෛතසිකය පාලනය කරගන්න බැරි වුණාම මිනිස්සු කයනුයි වචනිනුයි දුස්සීලකම් කරන්න පෙළඹෙනවා නේද? ඔව් ඇත්තටම සම්හාංශ දැන් මේ ඉවසීම මම මේ ළඟදී දවසක මේ කොරෝනා එන්න කලින් මේ බන්ධනාගාරේ බණක් තිබුණා වැලිකර. එහෙම. ඉතින් මම ඉතින් ඇත්තටම දහස් ගාණක් තමයි තරුණ දරුවෝ මේ බොහොම සමහරව දැක්කාම හිතෙනවා මේ කිසිම වරදක් කරපු නුවණවල වලින් පේනවා මේ එහෙම වරදක් හිතා ගන්න බෑ එහෙම හිරගත වෙලා ඉන්නේ ඇයි කියලා. එහෙම. මම ඒ අයට සිල් තියලා මම අහුව ප්‍රශ්නයක්. මම අහුව ඔයගොල්ලෝ දැන් මේ මේ වෙලාවේ බන්ධනාගාරගත වෙලා ඉන්නවා. මේකට ප්‍රධාන හේතුව ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ කියලා. එහෙම. ඒතරම බොහොම සාර්ථක පිළිතුරක් ලැබුණා මේ මොකද ඒගොල්ලෝගේ අර කැකෑරි කැකෑරි තියෙන ඒ අහම ප්‍රශ්නෙට ඒගොල්ලෝ ශනිකෝම උත්තරේ දුන්නා. එහෙමයි. ඒගොල්ලෝ කනේ හාමුදුරනේ මේ தත්ත්වය අපිට උදාවුන ඉවසීම නැති හින්දා. එදා අපි ඇත්තට දැන් අද හිතනකොට ඒ පුංචි දේදී අපිට ඉවසන්න පාලනය කරගන්න බැරි වීම. මේ මොහොත පාලනය කරගන්න බැරි වීම. ඒතර දැන් සාමාන්‍යයෙන් අපිට උනත් අපිට උනත් දැන් ද්වේෂයක් ඇති වුනහම සාමාන්‍යයෙන් දැන් අපි කොච්චර උනත් වීරයෝ වගේ වෙලාවේ කටින් හරි මොනවා හරි ක්‍රියාවකින් අපි ඒකට ප්‍රතික්‍රියා කරාට පස්සාම නැත අපේක්ෂාන් අතරත් එක දැනෙන්නේ නැති. දැන් පුජ්‍යලිකව ශිෂ්‍යයෙකුට උනත් අපි ටිකක් ඕනකට වඩා දැන්නොත් අපිට නැවත කුටියට ගිහින් හරිම වේදනාවක් දුකක් අපිට තියෙනවා. අර එක ඇඟිල්ලක් දික් කරාට පස්සේ ඇඟිලි තුනක් හතරක් තමන්ගේ පැත්තට කියන එක පැහැදිලිව නැත්තනේ. ඒ නිසා ස්වාමිනාහක ඉවසන්න පුළුවන් නේද? ඕනම දෙයක් අපි වචනයක් එළියට දාන්න නැතුව අර යෝනිසෝ මානසිකාරයත් එක්ක නෑ යෝනිසෝ මානසිකාරයත් එක්ක තමයි මේක ඉතින් ඉස්සරහට පයින්නේ. එහෙම. ඉතින් දැන් අර හිරගෙදර ඉන්න ළමයි දැන් අර හිතන්න අර මහා තාප්පෝලෙන් වට වෙලා එළියක් දකින්න නැතුව අර දුක් ගොඩේ මහා අපායක අර දුක් ගිනි විඳින්න වෙලා තියෙන ඒගොල්ලෝ අහපු ගමම්ම කිව්වේ ඉවසීම නැති. ඒකට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් සාන්දෘෂ්ටික වශයෙන් මේ ඉවසන්ඩ කියන්නේ ඉවසන් නැති එකේ විපාක අපි කාට කාටත් ආයේ මේ පරලෝක ජීවිතයකට යන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතේම අපට ලැබෙනවා දැන්. දැන් චිරගත වෙලා ඉන්නේ හරියට බැලුවොත් ඉතින් කායිකව හෝ වාචසිකව දුස්සීලකම් කරපු හින්දා දුස්සීලකම් කරපු කෙනෙක්. එතකොට ඒ දුස්සීලකමන මුල්ුණේ ඉවසීම නැතිකම. ඉවසීම නැතිකම. දැන් සාමාන්‍යයෙන් අප්‍රාක්ෂණය දැන් බලපුවාම ඇත්තටම දැන් දැන් බලන්න දැන් දැන් සිල්ලක්කම කියන්නේ සාමාන්‍ය කය වචනය දෙකේ සංවරයනේ. එහෙමයි. එතකොට මේ කයයි වචනයයි දෙකේ අසංවරය තියෙන්නේ ඉවසීම නැතිකම. නැතිකම. දැන් ඇත්තටම වචනයෙන් එක එක බයින් දැන් ඔය මුසාවාද කියනවා, ද්වේෂයෙන් ඊළඟට පරුස වචන කියනවා. ඉතින් ඔය වගේ දේවල් කියන්න සිද්ධ වෙන්නේ කේලාම් කියනවා. එහෙම. ඒතර ඉවසීමක් නැහැ. අපේ හන්දර මේ වැලිකඩට වැඩි ළඟකදීද? ළඟකදී කියන්නේ දැන් මම හිතන්නේ මේ කොරෝනා වලට කලින්. කලින් එහෙම. අපේ හන්දර හඳුන්වලා දෙති මං වගේම කිව්වද මේ කලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති එහෙම කියලා ඇඩ්‍රස් එක එහෙම කිව්වද අපේ හන්දර? එහෙම වුණොත් පරිස්සම් වෙන්න ඕන මොකද හේතුව මමත් මේක කාලයකට කලින් වැඩිකඩ බන්ධනාගාරේ බණකට ගියා. ඔව්. ඒ මමත් ඔය වගේම බණක් කිව්වා. බණ කියලා ආවට පස්සේ ටික කාලයකට පස්සේ අපේ හඳුනනේ මේ මගේ කාමරේට පන්සලේ හොරෙක් පැන්නා. හොරා අල්ලලා බැලුවට පස්සේ හොරා මට කිව්වා ඔබ වහන්සේ මං අඳුරනවා කියලා. මම කොහොමද මං අඳුරන්නේ? වැලිකඩද කියලා කිව්වා. එතකොට බලනකොට මම වැලිකඩට බණ්ඩ ගිහිපු වෙලාවේ බණ අහන්නේ හොරා ඉඳලා තියෙනවා. ඉතින් ගෙනියම් පැය 30 කිව්ව බණ අහගෙන තිස්සේ මගේ ඇඩ්‍රස් එක. ඊට පස්සේ පන්ස මේ අපිට නිදහස් වෙච්ච ගමන්ම මේ පන්සලට පැන්නා. එහිඳ පොඩ්ඩක් පරිසංයනක හොඳයි කියලා මතකද ඒක ආසන එතනත් ඇත්තටම මට මතක් වෙන්නේ අර ඒක තමයි දුදනා කියන කෙනා ඉතින් අර ධර්මය අර කොච්චර දුක් විඳද දැන් බලන්න ඔය බන්ධනාගාරයේ ගත වුණා මෙතනදී හරි මට්ටු වෙන්නේ නැහැ එහෙම. එහෙම මට්ටු වෙන්නේ නැහැ. ඒක තමයි ඒක තියෙන අර තියෙන කෙලෙස් වල ස්වභාවය. අපහන්නේ තව හොඳ දෙයක් පැහැදිලුණ දැන් ඉවසීම නැති නිසා කායිකව සහ වාචසිකව දුස්සීලකම් වලට පෙළඹෙනවා. එතකොට දැන් කය වචනේ කියන එක සංවර කර ගැනීම තුළ යම් මට්ටමක ඉවසීමක් පුරුදු වෙනවා. සමහරු ඉන්න අපේ හන කයින් වචනෙන් වැරදි කරේ නැතුණාට හිතේ තියාගෙන දැන් කරපුවා කියපුවා යම් යම් දේවල් හිතේ තියාගෙන ඒ ගැනම නැවත නැවත ආවර්ජනය කර කර ඉන්නවා. ඒක අර කයින් වචනෙන් පිට කරනවාට වැඩිය ඉවසීමක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද කයින් වචෙන් එළියට දාපු නැති නිසා. නමුත් හිතේ තියාගෙන ඉන්නවා. ඒක ඉවසීමක්ද? ස්වාමීනාත් ඒක ඉවසීමක් නෙවෙයි ඒකත් හරි භයානකයි. මොකද අපි බුදුරජාණන් වහන්සේ මේ සිකපදයකින් කරන්නේ උන්වහන්සේට පුළුවන් මේ කයයි වචනයයි දෙක පාලනය කරන්න විතරයි. ශික්ෂාපදයකින්. එහෙම. දැන් සාමාන්‍යයෙන් හිතන්නකො ශික්ෂාපදයක් පැනෙවුවා කියලා හිතට මෙහෙම හිතෙන්න බෑ කියලා ශික්ෂාපදයක් පැනෙවුවොත් මේ ලෝකෙ එකම සීලවන්තෙක්වත් හොයාගන්න හම්බෙන්නේ නෑනේ. එහෙම. මොකද හිතට හිතෙන දේවල් වළක්වන්න බෑ ශික්ෂාපදයකින්. එහෙම. නමුත් සාමාන්‍යත හිතට එහෙම කැකෑරි කැකෑරි හිත ඇතුලෙන් යම් කෙනෙක් අර මිත්‍යා සංකල්ප මහ නරක සංකල්පනාවලින් නිතර නිතර ඉන්නවා නම් එතන සාමනහස වැඩ කරන්නේ සම්පූර්ණ අකුසල චෛසික. අකුසල චිත්ත වීති. ඒ අනුව කල්පනා කරලා බලනකොට අර කයෙන් වචනවලට වඩා භයානකයි මේ සිතින් මේ විදිහට හැම වෙලෙම තෙවි තෙවි ඉන්නවා කියන්නේ. මොකද සත්‍ය අවබෝධය සහ නිවන අවබෝධ කරගන්න හිතින්නේ නේද? ඒකට ප්‍රධාන බාධකයක් වෙනවා එතකොට. ප්‍රධාන බාධකයක් වෙනවා. එතකොට සම්නම් දැන් අපි හිතමු දැන් අර කෙනෙක් සැබවින්ම කයයි වචනයයි දෙක සංවර කර ගන්නවා නම් එයාගේ සාමනන්ත අර කැවීම අර හිතින් එන ආවේග අඩුයි. ඒක එයා කය සංවර කරගන්නවා. එහෙම. වචනයක් සංවර කරගන්න. ඒකට ඉබේම ඇත්තටම හිතක් සංවර වෙනවා. ඉතින් අර අධිකතර දුස්සීලයාගේ තමයි අර කපටිකමට ඉවසගෙන ඉන්නවා මං අවස්ථාව පාපුකම මම මේක කරනවා. මම මේ වැඩේ කරනවා මම පලි ගන්නවා එහෙම තියෙන මිනිස්සු එහෙම ඉන්නවනේ සමහර එහෙම ඉන්න කෙනාට තමයි ඒකත් ඇත්තටම දුස්සීලයට තමයි අරමුණ ඒ අනතුර තියෙන්නේ මොකද එයා නිතරම කල්පනාවෙන් ඉන්නේ මං කොහොම හරි මෙයාගෙන් පලි ගන්නවා නැත්තම් මම මේ දේ කරනවා මොනවා හරි අකුසල සිතුවිලිත් එක්ක ඉන්නවා එහෙම ඉන්නවා කියලා කියන්නේ සමහර එතනක් ඉවසීමක් ඇත්තෙම නැහැ ඉතින් අපි හන්නේ දැන් අපේ සමාජයේ සමහර ඉන්න මේ සුදුසු කල වයස එනකන් ඉවසන්නේ නැති අය. දැන් උදාහරණයකට ගත්තොත් තරුණ ළමයි එක එක්කෙනා යාළු වෙලා විවාහයට සුදුසු කල වයස එනකන් ඉන්නේ නැතුව ඉවසීමක් නැතුව විවාහ වෙන අය සිටිනවා. සුදුසු කල වයස එන්නේ නැතුව ඒකට සුදුසු වයස සම්පූර්ණ කරන්නේ නැතුව ඉන්න කාලෙදී විවිධ දේවල් කරන්න පෙළඹෙන අය සිටිනවා. ගොඩක් වෙලාවට අපි හන්නේ සාමාන්‍ය දෙයක් කරනකොටත් ඒකට අදාළ කාලයක් තියෙන්න ඕන නැත්නම් අධ්‍යාපන මට්ටමුණක් නේද එක එකේ ඉඳලා ඉගෙනගෙන ගියාට පස්සේනේ O levels කරලා A levels කරලා ඒ විදිහටනේ යන්නේ ඒ අදාළ කාලය සම්පූර්ණ කරගෙන මට මතකයි අපේ ආචාර්ය උතුමයන් වහන්සේ මගේ මහානායක හාමුදුරු එක දවසක් ධර්මායතනයේ අධ්‍යාපන පරිපාටිය පිළිබඳව මේ එක කරුණ ස්වාමීන් වහන්සේ නම ඉගෙන ගන්න වයසේ ඇවිල්ලා කිව්වා මට මේ මේ විභාග කළා හරියන්නේ මේ මට මේ මේවයින් මුකුත් කරන්න බෑ මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ආදී කරන්න අවසර වුණා කියලා. ඒ වෙලාවේදී මහානායක හාමුදුරුව මතක් කළේ පැහෙන්නට පළමු ඉදුණා මෙන් gediya හැදෙන්නට පළමු පඬිත සංගඩිය කියලා. එහෙනම් gediyak පැහෙන්න කලින් ඉදෙන්න ගත්තොත් ඒක කුරුළු වෙනවනේ අපි හන්නේ. ඒ වගේ අර નિયમિત කාල කාල වේලාව එනකන් සමහරු ඉවසගෙන ඉන්නවා. සමහරවිට ඉවස ගන්න දැන් මම මේක අහුවේ අපි හඳුරන්නේ කෙනෙක් ප්‍රතිපත්ති පුරන්න මහාන වෙන්න උවමනාවෙන් සමහර වෙලාවට ලොකු අරගලයක් කරනවා කලබලයක් කරනවා පැවිදි වෙන්න බලාගෙන ඒක මේ ඒකට අදාළ සුදුසු කාලේ නැසන් ඉවසන්නේත් නැතුව ඉතින් දැන් සමහර වෙලාවට මම මේ මේ මේ අරගලය කරන්නේම ඉවසීමේ කොටසක් හැටියට කියලා හිතලා ඉවසීම පුරුදු කරන්නයි මේ අරගල කරන්නේ කියලා සමහරු හිතාගෙන මේ වගේ අරගල කරන අවස්ථා තියෙනවා. ඒක මොන වගේ අවස්ථාවක්ද අපි හඳුනන්නේ? ඒක ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ දැන් අපේ මලී මහානායක ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් ඉපත් කළා. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කියනකොට මට ස්වාමීන් ප්‍රශ්න අහනකොට මතක් වුණේ අපේ අරිදම් සම්හන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ ඉස්සර නිතරම කියන දෙයක් තමයි ගහක් හොඳට හැදෙන්න කලින් මල් හැදුනොත් ඒක ඒ ගහ වැඩි කල් පවතින්නේ නැහැ කියලා. ඒ නිසා ඉතින් ඒකට අපිට හැම දෙයකටම සුසු කාලයක් තියෙනවා. එතකොට සාමනාහ දැන් උතන ස්වාමනාහගේ අහපු ප්‍රශ්නේදී කෙනෙක් අපි හිතමු දැන් අපි රට්ටපාල ස්වාමීනාන්සේගේ කතාව නැත්නම් කෙනෙක් මම මේකට මේ ප්‍රතිවිරුද්ධ උත්තරයක් දෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් රට්ටපාල ස්වාමීන්ද කොහොමද එහෙනම් මහාර්ගලයක් කරානේ කියලා. ඇත්තටම රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒතරේ කරේ අහිංසාවාදී අරගලයක්. එහෙම. මහන්සිය මේ ගහගන්න දැනගන්න කියන්නේ මට මේ පැවිදි වෙන්න දෙන්න. මොකද ඒ දෙමව ඒ වපතරයත් එක්ක ඒ දෙමව්පියෝ කිසිසේත්ම ධර්මයට එක බිඳු මාත්‍රයක්වත් ලැබියාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට ඒ පියවර ගන්න උනේ. නමුත් අද සමාජයේ ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් සමහර අය එක එක බන්ධන වලට අපිට විවාහපත් වෙනවා. චූටි දරුවෙක් ඉන්නවා. ධර්මය අහන්න ලැබිලා මෙයා කල්පනා කරනවා දැන් මේක මේ අපරාධ මම විවාහ වුනේ දැන් කොහොම හරි කියලා දැන් අර අතන යුතුයකම් වලින් සෑහෙන්න එයා මග හරිනවා. එහෙම. මග හැරෙන විතරම් පන්සලට යනවා. ඉතින් බොහොම සද්ධායෙන් කටයුතු කරන. ඉතින් අන්තිම පැවිදි වෙන්න අහනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම. ඒක පැවිදි වෙන්න අහනවා. ඉතින් එතකොට අපි ඒ කිව්වහම ඉතින් මෙයා බොහොම ඉතින් නෝනගෙන් අවසරයක් ඕන කියලා කිව්වහම ඉතින් අපේ නීතිය එහෙමනේ. එහෙම. බුද්ධ නීතිය. ඉතින් විවාහ වෙලා නම් නෝනගෙන් අවසරයක්. ඉතින් අවසරය ගන්න ගියාම ඉතින් මහා ලොකු අර්බුද කරලා මෙයා රණ්ඩු වෙලා ඇත්තටම සම්මත ඒක සුදුසු දෙයක් නෙවෙයි. එහෙමයි. දැන් නෝන කිව්වොත් මේ යන්න දෙන්නම් ළමයේ ලොකු වෙනකන් ඉන්න කියලා වගේ. ඔව්. කාලය දුන්නොත් අපි හන්නේ. කාලය දුන්නොත් එහෙම ඉතින් ඉඳලා වැඩ ටික කරන්න ඕනේ. දැන් අපිට ඒ කාලේදී මෙයා හිතුවොත් මට මගේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ ළමයේ ලොකු වෙනකන් හිටියොත් කියලා. දැන් මෙහෙම උදාහරණයක් ගන්න පුළුවන් මට අපහන මෙතෙන්දී විනාඩිය මේ දැන් අපේ සීයා හාමුදුරු තරලි සීලතර ලොකු හාමුදුරු ඉස්සෙල්ලාම අපේ ගෙදර ඇවිල්ලා මේ අපේ අයියට තමයි මහණ වෙන්න යෝජනා කළේ. ඔව්. ඉතින් අයියා කිව්වා අපලන්නේ මේ මම ඕ ලෙවල් කරලා මහාන වෙන්නම් කියලා. ඔව්. ඉතින් මගෙන් ඇහුවා මං කැමතියි කිව්වා. අයියා තාම ගෙදර මම මහාන වුණා. ඒ වගේ නිකන් කාලේ දීලා ඉවර වෙලා මේ පසුව ඒක එයාගේ ජීවිතයේ සම්මත දැන් මෙහෙමයි. එතනදී අපි ඇත්තටම ගත්තොත් සම්මත මේ අපි කෙලින්ම නිවන ඉලක්ක කරගමු. මම කියන්නේ මෙතන ගොඩක්ම දැන් සම්හාතික භාවිත පුණ්‍ය වාසනාවක් තිබුණා. ඒ වාසනාවත් එක්ක ටික කැරකිලා ඉතින් ආවා. එහෙම. ඉතින් අපි අද සමාජෙත් එක්ක ගත්ත සමනදනේ කොහොමුණත් මෙතන දිගක් අපි ඉවසන්න ඕන. සහ රතන මේ පෞල් වගකීමක් සහිත කෙනෙක් නේ. රහිත කෙනෙක් නේ පොඩි දරුවෙක්. එහෙම. ඒතර ඇත්තටම දැන් මෙතනදී සාමාන්‍යයෙන් ඒක නෙවෙයි. දැන් අපි ගත්තොත් දැන් මට මතක් වෙනවා අර පේරිකාකිට තෙරණියක් ඉඳලා තිනවා. එහෙම. මේ ඒ තෙරණිය මේ ඉතින් විවාහපත් වුණා. විවාහපත් වුණාට පස්සේ තමයි දැන් විවාහ වෙලා සවැත් නුවරට ආවට පස්සේ මෙන්න බණහන් අවස්ථාව ලැබුණා. බණහන් අවස්ථාව ලැබුණා මේ තරුණියට හිතුණා අනේ මං අපරාධ විහා වුණේ. මේ ධර්මය මෙනෙහි කරමින් මේ ධර්මය තුල ජීවත් වෙන්න දරන කොච්චර දෙයක්ද කියලා කිව්ව ස්වාමියාගෙන් මේ අලුත විවාහ වෙලාව මහත්යාගෙන් අවසර ඉල්ලුවා. එහෙම. අවසර ඉල්ලුවා මේ මහත්ය කිව්වා නෑ මේක කරන්න බෑ මම ඔයාව මෙච්චර ගෙදම් කරලා මේ විදිහට මේ විවාහ කරගත්තේ. මේ අය ඒක කලබල කරේ නෑ. ඉතින් හැමදාම ධර්මය පුරුදු කරා. ගෙදර ඉන්න ගම. එහෙම. සහ ධර්මය හොඳට පුරුදු කරලා හැමදාම මෙයාගේ සංකල්පනා මොනවා කරත් හැමදේම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයම තමයි හැමදාම මෙනෙහි කරේ. මෙහෙම මෙනෙහි කරමින් දැන් කාලයක් ගියා. දැන් අම්මා කෙනෙක්. දැන් මධ්‍යම වයසේ කෙනෙක්. ඉතින් අර හැබැයි අර ධර්මයේ පුරුදු කිරීම දිගටම කරගෙන ගියා. බණක් අහනවා, ධර්ම පුරුදු කරනවා, පුරුදු පුරුදු කරනවා. ඉතින් එහෙම යනකොට දවසක් මේ මෙතනදී මේ මැල්ලුමක් අතලා මැලෙන්න තිබුණා. ඉතින් වෙන වැඩකට ගිහින් බලනකොට මැල්ලම රොස් වෙලා. එහෙනම් මේක දැක්ක ගමන් අනේ ඉතින් මේක අනිත්‍යයි. ඉතින් අනිත්‍ය නැහැ ඒක ඉතින් දුකයි. ඉතින් මේක මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ තැනදී ගෘහණියක් හැටියට කුස්සියේදීම අනාගාම ඵලයටපත් වුණා. මැල්ලුම දිහා බලා. මැල්ලුම දිහා බලාගෙන. ඉතින් අනාගාම ඵලයටපත් වුණා. ඊට පස්සේ ස්වාමියාට මෙන් කරුණු කියලා. දැන් එතකොට ඇතරම ස්වාමියා සෑහෙන කාලයක්. ඒක අපේ හන්නේ මේ භාවිත මනසේ ස්වභාවයනේ. භාවිත මනසේ ස්වභාවය. නැත්නම් අපි උපාසකම්මලත් කුසී මැල්ලුම් හදලා අනාගම වෙන්න බලයි දන්නේ නැහැ. නැහැ මම කිව්වේ මම මෙතනදී කිව්වේ සානතරයි කාලේ ඉවසීමේ ස්වභාවයද එතනත් දැඟලුවේ නැහැ. එහෙම. අන්තිමට දැන් මොකද සම්මස චීවරේ මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි ආර්ය ශ්‍රාංග මාර්ගේ වැඩන්නේ. එහෙමයි. දැන් මොකද ආර්ය ශ්‍රාංග මාර්ගයේ තුලින් අනිවාර්යයෙන්ම කුසල වැඩෙන්න ඕනේ. මේ තැනත් මේ චීවරේ ප්‍රශ්නයක් කරගත්තේ නෑ. නමුත් ධර්මයේ ප්‍රගුණ කළා. ධර්මය ප්‍රගුණ කළා අන්තිමට අනාගාමී තත්වයටපත් වෙලා ඉතින් අන්තිම ස්වාමියාගෙන් අවසරත් ලැබුණා. ඉතින් අවසර ලැබිලා ඉතින් පැවිදි වෙලා අන්තිමට මහා රහත් මෙහෙම වහන්සේ නමක් වුණා. හොඳ ආදර්ශයක් අපේන්නේ අද කාලේ මේ භික්ෂුණී ශාසනය පිහිටුවේ යුතුයයි උද්ඝෝෂණය කරමින් ඉල්ලද්දී Tamanට අදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ විමුක්තිය සලස ගන්න පුළුවන්කම තියෙනවා විමුක්තිය සලස ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒතර සාමාන්‍යයෙන් ඇත්තම දැන් එතන මේ සම්බන්ධ මතක් කරපු එක දැන් එතන දැන් බලන්න ඒගොල්ලෝ පුදුම ද්වේෂයකින් මේ ශාසනය භික්ෂුනි ශාසනය පිටවන්න කියලා එතන එතන ධර්මයක් ඇත්තෙම නෑ එහෙමයි එතන මේ සාන්තියක් සාන්තිය මොන සාන්තියක්වත් නෑ ඉතින් එහෙමනම් සාමාන්‍යහන්ත දැන් ඇත්තටම දැන් ඒක දෙපැත්තක් තියෙනවා උපක්‍රමශීලීව ඉතින් සසුන් ගත වෙන්න අවස්ථාව ලබුදා කර ගන්නව එක හොඳයි. හැබැයි ඒ සඳහා අ르ගල කරලා කෑ ගහලා මේ දඩබ්බර වැඩ කරලා ඒකට මේ මග හදා ගන්නවා නම් ඒක මම හිතනවා ඒ පැවිදි ජීවිතේ උනත් සාර්ථක කරගෙන යන්න ඒක අපහසුයක් වෙයි ඉතින්. එහෙම. අපි හැමදාම මේ අපි ගොඩක් අහලා දෙන ඉවසන්න ඉවසන්න සාන්තිය පුරුදු කරන්න ඔය විදිහට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම. ඉවසන්න අපි කොහොමද හිතන්න ඕන හාමුදුර මොනවද හිතන්න ඕන ඉවසන්න? දැන් ගැටුමක් ඇති වෙන තැනක හරි වෙනත් අකමැති දෙයක් වෙන තැනක හරි සාමාන්‍යයෙන් දැන් ඉවසන්න ඒක සෑහෙන අපිට හිතන්න ලොකු පරාසයක් තියෙනවා. එහෙම. දැන් අපිට මුලින්ම හිතන්න පුළුවන් අපිට කෙනෙක් කරදර කරන අවස්ථාවලදී අපිට හිතන්න පුළුවන් අපි දැන් කෙනෙකුටම දහනවනේ ආ මෙයා මට මේ වැරද්ද කරා. නමුත් ඉතින් අපි ඒකේ වෙලාවදී අපිට හිතන්න පුළුවන් නම් අනේ ඉතින් මේක තනත්තාටම වැරද්ද දාන්න ඕනේ නැති මේකේ මමත් මේකේ කොටස්කාරයෙක් මං ඉපදිච්ච නිසානේ මේ මමත් ඉපදෙන්න අවශ්‍ය කරන මේ මේ දේවල් එකතු කරගත්ත නිසානේ මං ඉපදුනේ ඉපදිච්ච නිසානේ මම හතුරෙක් බිහුනේ මගේ කර්ම ශක්තිය තමයි මගේ කර්ම ශක්තියක් කියලා ඒ විදිහට එතලා සාන්තිය පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කාගෙන් හරි බැනුම් අහුවහම බණින එක්කෙනාට දොස් නගන්න බලා සිටිනවා මිසක් අපේ පැත්තෙන් හිතන්නේ නැහැනේ මාක මෙහෙම බැනුමක් අහන්න උනේත් මගේ අතීත කර්මයක් නිසා. ආ හරි. ඒ විදිහට හිතනවා නම් සාමාන්‍යයෙන් එතනදී අපි සාන්තිය ඇති කරගන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඊළඟට සාමනත් අපිට හිතන්න පුළුවන් දැන් සාන්ති පාරමිතා පුරන කෙනෙක් නම් බෝසතරන් වහන්සේට හැදලා තියෙන්නේ අනේ ඉතින් මේ අපකාර උපකාර කරන අය අපකාර කරන අයත් ඕනනේ මට දැන් මට මේ හතුරු නැත්තම් කොහොමද මං සාන්ති පාරමිතා පුරාගන්නේ ඒක උන්වහන්සේට හිතලා තියෙන්නේ එහෙම. අපිට එහෙම හිතලා වුණත් අපිට දැන් අපි වුණත් දැන් අපි අභිසම් ලෞතර අභිසම්බෝධියටපත් වෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ. අපි තුමු මාර්ගඵල ලබන්න අපි බලාපොරොත්තුවක් තියෙනවා. අපි පාරමිතා හරි පුරන්නේ. එහෙම. ඒතර පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. ඉතින් ඒතර රහත් බෝධියෙන් නිවන් දකින්න නම් පාරමිතා පිරෙන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට හිතන්න පුළුවන් අනේ මට මේ අවස්ථාව මේ පාරමිතාව පුරා ගන්න මේක අවස්ථාවක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේ අපේ ඉවසීම නැති කරන්න බලා සිටින උදවිය අපිට පාරමිතාවක් සම්පූර්ණ කරන්න අනුග්‍රහය දක්වන පිරිසක්. කොහොම අනුග්‍රහක පිරිසක් හිත දකින්නත් පුළුවන්. ඊළඟට සාන්නස අපිට හිතන්න පුළුවන් කකච උපමාවාදයේ ගැන හිතුවොත් නම් අපිට කීයටවත් ඉතින් මේ කේන්තියක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් දැන් බුදුරජාණන් දේශනා කළේ දැන් අර නීච වැඩ කරන සොරෙක් අර ඇවිල්ලා අන්තිමට අපිව අර කීයලක් අරගෙන බන්දි කීයටක් අරගෙන දෙපැත්තෙන් අපිව කපනවා. ඒ කපන වෙලාවෙත් යම් කිසි කෙනෙක් කපන කෙනා කෙරෙහි යම් කිසි භික්ෂුවක් දේශහිතක් ඇති කරගන්නවා නම් මේ මගේ අනුශාසනාව පිළිපදින කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. ඒ අනුව බලනකොට අපිට ඉතින් මොනවද ඉවසන්න බැරි. දැන් අපි මම දැන් මෙහෙම කතා කරාට ඉතින් අපිට ඇත්තම ද්වේෂය කියන එක ඇති වෙනවා. එහෙමයි. ඒ නමුත් අපි විය යුත්තේ මේකයි. දැන් දැන් සමානලට අපි දැකලා තියෙනවා පඤ්ඤාසයන්ට කේන්ති යනවා. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මට සම්දේශ නෑ මම නමුත් එහෙම හිතන්න පුළුවන් සංසා දැන් නමුත් සාමාන්‍යයෙන් මම අපි කිය කිය යුත්තේ කේන්ති අනේක ගැන කතාවක් නෙවෙයි වෙන්න ඕන දේ මේකයි. එහෙම. වෙන්න ඕන දේ මට උනත් සාමාන්‍යයෙන් උනත් මේ ශ්‍රවණය කරන කෙනාට උනත් අනිවාර්යයෙන්ම මේ ඉවසීම කියන එක 100%ක් හදාගන්න පුළුවන් නම් ස්වාමීන් සියලු ಗುಣධර්ම වලට ඒක ලොකු උපකාරයක්. ඒ වගේම දැන් අපි හන්නේ මුලින්දීම අපි සාකච්ඡාව බඳුන් කළානේ මේ සීතෝෂ්ණාදී ඉවසනවා කියලා. අපි අකමැති සීතලක් ආදී ප්‍රශ්නයක් ආවහම සමහර ඒවත් එක්කත් අපේ ගැටීම් ඇති වෙනවනේ. ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි දැන් උණුසුමක් වගේ දැනෙන වෙලාවක කොහොමද? සනක දැන් මෙහෙමයි දැන් උණුසුමක් වගේ දැනෙන වෙලාවකට දැන් සමහරවිට මහානදමක් පුරන කෙනෙකුට තද උස්නන අඳුර මේක කරන්න බෑ මං ගෙදර කොච්චර හොඳ හිටියද කියලා මහානකම කඩාගෙන යන්නේ නැතුව එයාට හිතන්න පුළුවන් අනේ අවීචි මහානගකේ මොනතරම් ගින්නක් තියෙනවද දැන් ධර්මයේ හොඳට කියවලා තියෙන එක අහලා තියෙන එක මේක මොන ගින්නක්ද දැන් මට අවීචී ගින්නත් එක බලනකොට මේක නැතින් කියන්නේ <laughs> මේක ඇති ගින්නක් නෙවෙයි එහෙම හිතලා යාට ඒක පාලනය කරගෙන ඉන්න පුළුවන් ඒ වගේම සීත සමහර අපායවල් තියෙනවා අයිස් කැට තරමට ගල් ගැහෙන තරම් අපායවල් අනේ අපායවල් එක බලනකොට මේක මොකද්ද මේ ඉවසීම මම ඉවසන්න ඕන මේක මහා කාලයක් නේ මට මේ ප්‍රතිපත්ති පුරන්න ලැබිච්ච පුංචි කාලේ ඒ විදිහට කල්පනා කළා ස්වාමීන් වහන්සේ සීත උෂ්ණ ඉවසීම කළ යුතුයි. එහෙමයි. එහෙම නැතුව මේ ඒකට යට වෙනවා කියලා කියන්නේ යාට මේ මහාන දැන් මහාන කමක් කියන්නේ මුල් කාලේ දැන් දැන් අපි දැන් ප්‍රවිදුවෙන් ඉන්නකොට දැන් චූටි දරුවෝ උදේම නැගිටින්න ගෙවල්ලා දිහම නැගිටින්නේ නැහැ. මොනකට විහාරයට යන්න ඕනේ. ඊළඟට ඊළඟට ආපු ගමන් කොස්සේ ඉඳලා අල්ලා ගන්න ඕනේ. ඒ වතු ගන්න ඕනේ. ඉතින් මේකට ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. කැපකිරීමක් නැත්තම් මේක කරගෙන යන්න බෑ. අනික අපි හඳ ගන්න අපේ සමාජ භික්ෂු සමාජය තුළ පුංචි හාමුදුරුවෝ ඉන්නවා. ඒතකොට පුංචි හාමුදුරුවෝ යම් යම් ආකාරයට දුරදිග හිතන්නේ නැතුව මේ වැරදි වැඩ කරන අවස්ථා අපි හිතමු සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ජන ජනතාව ප්‍රසාදයට ලක් නොවන අප්‍රසාදයටපත් වෙන යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ හමුවේ සමහර ගිහි භවතුන් කුපිත වෙන අවස්ථා තියෙනවා. එයාගේ ඉවසීම ගිලිහව ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ කෙනෙක් කොහොමද හිතන්න ඕන? ඇත්තටම සංඥාස මේ ඒක තමයි දැන් ඔය වගේ අවස්ථාවලදී පුංචි හාමුදුරුවෝගේ දැන් දෝෂ මට මේක දවසක් සාන වෙනමක් වටින් අර දායකෝ ඉතින් සමහර මිනිස්සු ඉතින් අර පොඩි හාමුදුරු කොල්ලවාගෙන ඉන්නවා නැත්තම් මොනවා හරි දෙයක් ඉතින් අර පුංචි පුංචි කේලම් එදින් ඉතින් ඒ වෙලාවට ලොකු හාමුදුරු දීපු උත්තර පිළිබඳව මට උන්වහන්සේ නමක් කිව්වා ඉතින් උන්වහන්සේ ලහගෙන ඉන්නවලු ඒ දායකයන්ට ලොකු හාමුදුරුවනේ කොහොම තමයි පොඩි නමලා ඕකකින් තේරුම් ගන්නකොට හරියයි. ඉතින් ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේලා අද මේ ශාසනය පොදු විදිහට බබලවනවා. ඒක අපේ දායක පාර්ශවයත් දැනගන්න ඕන මේ පුංචි ස්වාමීන් වහන්සේලා. මම කියන්නේ වරදට අනුබල දෙනවා කියන එක නෙවෙයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය ඒ අනුශාසනාවන් කරන ඔය දායකයන්ගේ ජීවිත ඒ අයම වැඩුවොත් ඒ අයගේ අතින් වෙන වැරදි හිතා ගන්න බෑ. ඒ නිසා මම කියන්නේ දැන් ස්වාමීනාන්ත නමක්ගේ අතින් පුංචි පුංචි වරදක් වෙනවා නම් තාත්තා කෙනෙක් හැටියට හරි ඒක මේ ඒ ලොකු සම්මාදර සිහිපත් කරලා නැත්නම් අම්මා කෙනෙක් හැටියට ඒක මොනවා හරි උපක්‍රමයකින් ඒක නැතිකරන්න මහන්සි ගන්න හැරෙන්න ඒක පුන පුනා කිය කියා ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතේට මහා හානියක් කරනවා නම් ඒක හරි වැරදි. ශනික ආවේග වලටපත් වෙලා කරන කටයුතු බොහෝ විට අනවශ්‍ය අර්බුදයක්. අනවශ්‍ය අර්බුදයක් වෙන්නත් පුළුවන්. අන්තිමේ දායකයාට ඉතින් වැඩිලා දෙයක්වත් නැහැනේ. දායකයාත් එතනදී මොකක් හරි අඩුපාඩුවක් වෙනවනම් ඒක හොඳට ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම මේ දායකයාගෙත් අර කන්ති පාරමිතාව සම්පූර්ණ වෙනවා. එහෙමයි. අපේ දැන් තවත් බොහෝ දෙනා කියන කතාව තමයි දැන් අපේ බොහෝ ස්වාමින් වහන්සේලා ප්‍රතිපත්තිගරුක ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා කරේ අපිට හරියම ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ ඉවස ගන්න බැරි මේ තාප වලින් පැනලා දුවන කඳුළු ගෑස් කන, සූරු කඩාගෙන දුවන මේ නිතර ඉන්න මේ ප්‍රවේගකාරීව හැසිරෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ශාසනයත් කනවා මේ කට්ටිය ආදි වශයෙන් කියලා ඒව හමු වී ගැටෙනවා. එවන් අවස්ථාවකදී කොහොමද හිතන්න ඕන මේ ඉවසීම පාලනය කරනවා. ඇත්තටම සම්මතයේ මොනවා සම්බන්ධ වුණත් ගැටුණාට දැන් ඇත්තටම තියෙන ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙමුත් ඒක සකස් වෙන්න ඕන වෙනම කතාවක්. ඉතින් නමුත් සාමත අතනදී සංයෝගය ආකප්පෝ කරණියෝ කියන පැවිද්දා වෙනම ගමනක් යන්න ඕන එක පැවිද්දාකට. ඒ පැවිද්දගේ පැත්තෙන්. අතන බලාගෙන ඉඳලා ද්වේෂය උස්ස ගන්න. අතන බලාගෙන ඉඳලා ද්වේෂය උස්ස ගන්නවා කියන්නේ සාමත ඒක හරීම මෝඩකමක්. ඉතින් ඇත්තට මොකද අපි දැන් ඇත්තටම දෙතිස් කතා බුදුරජාණන් වහන්සේ එපාම කියලා කිව්වේ. දැන් අපි හිතුවොත් රූපවාහිනිය මොකක් හරි නිවුස් එකක් ප්‍රවෘත්තියක් යනවා. ඉතින් මෙහි ප්‍රවෘත්තිය යන්නේ මේ මැදිරියක කොහරි ප්‍රවෘත්තියන්නේ. මේ ලංකාවේ කෙළවරක ඉඳගෙන මේ දේශය අවශ්‍යගෙන දඟලනවා හරි මෝඩකමක්නේ. අනුන්ගේ හරක් බලනෝගේ වැඩ. අනුන්ගේ හරක් බලනෝ වැඩක්. ඒ නිසා ඒ වෙලාවට සාමාන්‍යයෙන් උපේක්ෂාවෙන් ඔහොම තමයි යථාර්ථය කියලා කල්පනා කළා. මොකද තාම අපි දේශ අපි කේන්ති ගත්තා කියලා පැත්තක ඉඳලා කිසිම තේරුමක් නැහැ. මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බෑ. අපිට හානිය වෙනවා විතරයි. අපිට හාන වෙනවා විතරයි. ඒ නිසා මේ ලෝකයෙන් ඇත්තටම මේ නිවන කරා යන කෙනෙක් ওই බාහිර දේවල් එක්ක ඉතින් තියෙන සම්බන්ධතාවලින් අයින් වෙලා තින් කල්පනාවෙන් විවසීමෙන් මතාවනේ ගමන යන්න තියෙන්නේ. එහෙම නැතුව ඒවට ප්‍රතික්‍රියා දක්වන්න අර හාමුදුරු මෙමය මේ හාමුදුරු මෙ අර බලන්න මේවා දකිනකොට ඇඟේ මාළු නටනවා. ඒ උවමනේ කියන්නේ ඒක එතනම බලන්න සාන කොච්චර තමන්ගේ හිත අපවත් අපවිත්‍ර වෙලාද එහෙමයි. එහෙම මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපි හන්නේ අවසාන වශයෙන් අපි සඳහන් කරමු අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට දැන් ශාන්තිය ඉවසීම කොහොමද පාරමිතාවක් වෙන්නේ? උපපාරමිතාවක් විදිහට පුරනවා නම් කොහොමද කරන්නේ? පරමාර්ථ පාරමිතාවක් විදිහට පුරන්නේ කොහොමද කියන එක අවසාන වශයෙන් විස්තර. සානහත දැන් අත්‍තරම මේ පාරමිතාව බෝධිත්‍රයටම අනිවාර්යෙන් මේ පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ වෙන්න ඕන. අපි නැවත නැවතත් මතක් කරන ලෞතර අභිසම්බෝධිතන මේ තිස් ආකාරයට මේක සම්පූර්ණ වෙන්න ඕන. එතකොට පාරමිතාවක් හැටියට ස්වාමීනාත මෙවසීම දැන් තමන්ගේ ධනය ඊළඟට තමන්ගේ දුවා දරුවන්. ඒවා ගැන හිතන්නේ නැතුව සමහරවිට වසන්ද යෙදෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් එහෙම ඉවසීම තුළින් ඇත්තටම පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඊළඟට සාමනාද තමන්ගේ මේ ශරීරාංගයක්වත් ගැන දැන් සම ශරීරාංගයක් නැති වුණත් එයාගේ ඉවසීමට බලොද්දක් කරගන්නේ. ශාන්තිවාදී ශාන්තිවාදී දැන් එතන පරමාත් මුළු ජීවිතයම එතන ඇත්තම. දැන් අපි ගත්තොත් දැන් සක්කුපාල සාමණේරලා වගේ සාමණේරලා ඇත්තටම තමන්ගේ ජීවිතයේ ඇහැ මට ඇහැ නැතුණාට කමක් නැහැ. මම මේ කරගෙන යන මාර්ගයෙන් මම වඩනවා කියන ඒ ඒ අදිෂ්ඨානෙන් සම්පූර්ණ කළා. අර ගල දෙක කපාගෙන යද්දී ඉවසගෙන හිටියා. ඔව් ගල දෙක කපාගෙන ඇත්තරක් රාජ්‍යයක පරිත්‍යාග කළානේ. එහෙම. එතනදී ඇත්තම මේ උපපාරමිතාව. උපපාරමිතාව. සිය ජීවිතයෙන් පරිත්‍යාග කරපු අවස්ථාවක් දැන් කපි ජාතිකේ වගේ. ඉතින් එතනදී මුළු ජීවිතේට විශාල හානියක් වුණානේ වෙලාවෙම. ඒ අර වඳුරට. ඒ ඒ වගේ අවස්ථාවල සම්බන්ධ තමන්ගේ ජීවිතේම පරිත්‍යාග කරලා මේ ප්‍රතිපත්තියට ජීවිතේ පූජා කරනවා. එහෙමයි. ඒ පූජා කිරීම පරමත්ත පාරමිතාව. අපෙන් තව චුට්ටක් අර දැන් ගොඩක් අය පසේ බුදු වෙන්නත් කැමති නැහැ සම්මා සම්බුදු වෙන්නත් කැමති නැහැ රාහත් වෙලානේ නිවන් දකින්න ගොඩක් අය බලාපොරොත්තු ඉක්මනින්ම නිසා මේ පාරමිතාවක් විදිහට කොහොමද මේක ගලපගන්නේ කියන එක තව චුට්ටක් විතර. ඔව් දැන් ඇත්තටම සම පාරමිතාවක් හැටියට අපි හිතමු දැන් ගිහි පින්වතෙක් සිල් ගුණ පුරන්න යනවා. එහෙනම් සිල් ගුණ පුරන්න ගියාම භාවනාව වැඩසටහනකට යනවා. ඉතින් එතන ඕන ගියාම ආදාද ගොඩාක් ආන්නේ එතන බෑ. මං ගියේ හැටි මාව ශාලාවට ගියා විතරයි මට එපා වුණා. හරි අපිරිසුදුයි. මේ වොස්රෝම් හොඳ නෑ. එහෙමනේ ඇවිල්ලා කියන්නේ. එතකොට මේ හරි එහෙම කරන්න බෑනේ භාවනා අන්ක්‍රවුඩනම ක්‍රවුඩඩ් කියලා කියනවා. අන්න හරි. එතකොට සාමාන්‍යත දැන් එතනම බලන්න එතන අර සාන්ති පාරමිතාව ගෑවිලාවත් නෑනේ. ඒක එහෙමනම් රහත් බෝධින් ලෝතර ඒ ඒ සැනසille උදාපත් කරගන්න කැමති නම් ඒ වගේ අවස්ථානකට ගිහිල්ලා වුණත් ඒ ප්‍රතිපත්ති පුරන්න එයාට ඒ ශක්තිය තියෙන්න ඕන. කරදර බාධක දරාගෙන ඉන්න කරදර බාධක දරාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න. කම තියෙන්න ඕන. දැන් තමන්ගේ නිවස තුළදී සමහරවල් දැන් ස්වාමියාගෙන් කියන මහත්තයාගෙන් ගැරවුම් මරවම නොඑක් දේවල් එනකොට ඒවත් වින්දරා ගන්න පුළුවන් නම් දරුවන්ගෙන් ඔය අම්මලාට ප්‍රශ්න එනවා. එහෙමයි. ඒ වගේ වෙලාවට අනේති මම මේක ඉවසනවා. ඉවසීමට පාරමිතාවක් ඒවා. ඉතින් මේ කියලා ඒ විදිහට බොහොම සාන්තියෙන් ඉවසනවා නම් ඒත් එතරම් පාරමිතාවක් බවට පත් වෙනවා. ඊදරම පාරමී ධර්ම පූර්ණේ කරන්න පුළුවන්. සාමික අදනම් මේ සාන්ති පාරමිතාව පුරා ගන්න මේ අපේ වපසරේ අපිට තියෙන මේ වටපිටාව තෝතැන්නක් ඇත්තටම විශේෂයෙන්ම මේ කොරෝනා ලොක්ඩවුන් කාලේ ගෙවල් වලට සීමා වෙලා ඉන්න කාලේ ශාන්ති පාරමිතාව අතිශයින්ම අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම සම්මා එහෙමයි අපේ ආන්දරණී අදට නියමිත කාල සීමාව අවසන් නිසා අපේ සාකච්ඡාව වැඩිදුර පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි අපි අද පින්නතුනි ඉතාම සාර්ථක ප්‍රයෝජනවත් ඒ වගේම ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන කරුණු කාරණා රාශියක් පිළිබඳව ඔබව දැනුවත් කළා. ශාන්තිය, ඉවසීම කියන්නේ මොකක්ද? ඉවසන එක හැමතිස්සෙම කළ යුත්තක්ද? ඉවසීමේ සීමාවක් තියෙනවද? ඉවසීමේ වෙන හානිය කුමක්ද? ඉවසීමෙන් ඉවසීම නැතිවීම තුළ වෙන හානිය කුමක්ද? ඉවසීම පාරමිතා විදිහට, උපපාරමිතා විදිහට, පරමාර්ථ පාරමිතා විදිහට සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කරුණු කාරණා පැහැදිලි කළා. ඉවසීම නෝන්ජල්කමක් නෙවෙයි. ඉවසීම කියලා කියන්නේ ඊටාම වටිනා බෝසත් චරිතාංගයක් හැටියට ඔබ හඳුනාගත යුතුයි. ඉතින් ඉවසීම කියලා කියන්නේ හොඳම සීලය, තපස. ඉවසීම නැති නිසා තමයි සමාජයේ මිනිස්සු දුස්සීල වෙන්නේ. දුස්සීල වීම තුළ කායිකව වාචසිකව දුරාචාරකම් කරලා දුගතිගාමී වන්නේ මෙන්න මේ කියන ඉවසීම නැතිකම නිසා. ඒ නිසා මේ ඉවසීමේ චෛතසිකය ජීවිතයට ගලපා ගත්තොත් මෙලෝ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්, පරලෝ ජීවිතය සාර්ථක කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි නිවනින් සනසිලුදා කරගන්න ඒකාන්තයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේ අපි මෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා අපේ පින්වත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ පූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට මේ ස්ථානෙට වැඩම කළා. ඔබව අපිව ඥානමය කිරීම සම්බන්ධයෙන්. ඉතින් අද ඒ වගේම ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරනවා හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තියම වේවා කියලා ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවසන්න Thank you.